ඉතින් මේ දසවිධ සංඥාවන් ගිරිමානන්ද සූත්‍රයේ ඇසුරෙහි සාකච්ඡා වෙන මේ දසවිධ සංඥාවන්ගෙන් නවවෙනි සංඥාව හැටියට ශබ්ද සංඛාරීසු අනිත්‍ය සංඥා කියන සංඥාව පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සබ්බ සංඛාරේෂු අනිත්‍ය සංඥා කියන්නේ කුමක්ද? එය භාවනාවක් විදියට පුරුදු කළ යුත්තේ කෙලෙසින්ද? එය එලෙසින් පුරුදු කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? මේ සංඥාව පිළිබඳව ඇති දුර්මත වේනම් ඒවා කවරෙද්ද කියන කාරණය පිළිබඳව අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරිත් පරිදි අද දවසේ ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් මහත් කරුණාවෙන් ඔබට අපට හටගන්න ගැටලු වලට විසඳුම් සපයන්න ප්‍රශ්නවලට උත්තර දෙන්න වැඩමකට වැඩ සිටිනවා කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපේ හාමුදුරු ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. අද අපි මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන්නේ අපේ හාමුදුරුවොත් මමත් මේ දවස්වල ටිකක් කොළඹින් දුර බැහැර ප්‍රදේශවල වස් සමාදන් වෙලා සිටින අපේ හාමුදුරුවෝ මොරගායන ආරන්නේ මම අලව්ව පනාදණ්ඩ ප්‍රදේශයේ ඉදි කරගෙන යනු ලබන පැන සිහසෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේහි වස් සමාදන් වී සිටින්නේ. ඉතින් දුර බැහැර වැඩ සිටියත් බෞද්ධ නාරිකාව හා එක්තුන විශේෂයෙන්ම මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව වටා එකතු වුණ ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාගේම දහම් පවස සංසිඳුවාලේම එනිස අපි වෙහෙස නොබලා මේ වැඩසටහනට මෙදසින් අපි දෙනම වහන්සේම මහත් වුණා කමින් සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි දැන් අපේ සාකච්ඡාව සඳහා අවධානය යොමු කරමු අපේ ආන්දරණී අද සාකච්ඡාවට බඳුන් කරන්න නියමිත වන්නේ නවවෙනි සංඥාව දස සංඥාවන් අතුරෙන් සබ්බ සංඛාරේෂු අනිච්ච සංඥා අපේ ආන්දරණී අපට මුලින් කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න මොකද්ද මේ සබ්බ සංඛාරේෂු අනිච්ච සංඥා කියන්නේ කෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද නවවෙනි සංඥාව අපේ ජීවිත තුළට පුරුදු කර ගන්නට ඕන හැඟීමක්. ඒ තමයි ශබ්ද සංකාරයේසු අනිත්‍ය සංඥා. ස්වාමීන් වහන්සේ මේ සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියන්නේ සියලුම සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥාව. එහෙමයි. එතකොට දැන් මේක තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා අට්ඨියති හරායති jigucchati කියලා වචන තුනක්. ඒ තුලින් අපට තේරුම් ගන්න පුළුවන් අට්ඨියති කියලා කියන්නේ මේක මේ මේ සංස්කාරයන් මහා පීඩාවක්. ඒ වගේම හරායති කියන්නේ ඇත්තටම මේ ලැජ්ජා සහගත. ඊළඟට අත්‍යති හරායති jigutyati පිළිකුල් සහගතයි. ඒ ඇත්තටම සාමාන්‍යයෙන් දැන් මෙහෙම කිව්වහම දැන් මෙතන කියන්නේ මේ සංස්කාරයන්ගේ සැබෑ තතු දැනගත්තට පස්සේ ඇත්තට මේක මහ ලොකු පීඩාවක්. ඒ වගේම ඒවා කෙරෙහි මෙච්චර කල් බැඳිලා හිටියද කියලා මහා ලැජ්ජාවකුත් තියෙනවා. ඒ වගේම මේක මහා පිළිකුලක්. ඉතින් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ සමහර තරුණ දුවා පුතා වුණත් තියෙනවා. දැන් මොකක් හරි දෙයක් ඇහුවාම ඒක හොඳ නැත්තම් සාමාන්‍ය කියන්නේ මෙලෝ රහක් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි සාමාන්‍යයෙන් මෙතන අත්‍තරම අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ සංස්කාරයන් කෙරෙහි ඇලිලා මම මගේ කියලා බැඳිලා ඉඳීම තුළ කිසිම දෙයක් නැහැ. අන්තිමට මේක හොඳට සිවුම් මතේ මේ අනිත්‍යතාවයේ ඒ වගේම දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය තේරුම් ගත්තට පස්සේ මේ සංස්කාර මේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච මේ සියලුම සංස්කාර කෙරෙහි පුදුම පිළිකුලක් ඇති වෙනවා ලැජ්ජාවක් ඇති වෙනවා මහා පීඩාවක් ඇති වෙනවා ඒක තමයි මෙතන සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියලා කියන්නේ. එහෙම අපි හන්නේ දැන් එතකොට මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව විග්‍රහ කරන තැනදී අපි හාමුදුරුවෝ පැහැදිලි කළ වචන තුනක් අට්ඨීයති හරායති jigucchati අට්ඨීයති කියලා කියන්නේ පීඩාකාරී තත්ත්වයක් හරායති කියලා කියන්නේ ලැජ්ජා සහගතයි කියලා කියන්නේ ඊට පස්සේ jigucchati කියන්නේ පිළිකුල් සහගතයි දැන් අපි හන්නේ මේ වචන තුන ගත්තාම පීඩාකාරී ලැජ්ජා සහගතයි පිළිකුල් සහගතයි කියන මේ ස්වභාවය කවුරු හරි කෙනෙක් යමක යම් කිසි සංස්කාරයක දෙයක දකිනව නම් එයා ඒක උපාදානය කරගන්න යන්න කැමැත්තෙන් වැළඳ ගන්න යන්නේ නැහැනේ. එතකොට මේ ලක්ෂණ මේ දකිනව නම් සංස්කාරවල ඒ තැනත්තා ඒ තුල අවබෝධයෙන් කලකිරින තත්වයටපත් වෙනවා නේද? මේක නිබ්බිදා කියන තත්වයටපත් වෙන්නද මේ විදිහට හිතන්න ඕන අපයන්. පැහැදිලිවම සාමාන්‍ය නිබ්බිදාව තමයි. එහෙම. නිබ්බිදාව අවබෝධයෙන්ම කලකිරුණාට පස්සේ කලකිරිච්ච දෙයක ඇලෙන්නේ නැහැනේ. එහෙමයි. නොයල්ම ඇති වෙනවා. නොයල්ම ඇති වෙනකොට ඉතින් අතහරින්න හිතෙනවා. අතහරින්න හිතෙනවා. ඉතින් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙමයි. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන යමකින් යමක් අතහරින්න උවමනාව තියෙනවා නම් ඒ අතහරින්න උවමනාවේ පිළිබඳව ඉස්සෙල්ලා කලකිරෙන්න ඕන. කලකිරෙන්න නම් මේ කලකිරෙන එකේ කලකිරෙන්න හේතු වෙනදී ආදීනෝ වගේ දෙයක්. දැන් මේ මෙතන එක්තරා විදිහකට මේ පෙන්눔 කරලා තියෙන්නේ සංස්කාරයන්ගේ ආදීනව පැත්ත. ඒ කියන්නේ jigutsa සහගත පිළිකුල් සහගත ස්වභාවය. එතකොට ඊළඟට ගත්තාම පීඩාකාරී ස්වභාවය, ලැජ්ජා සහගත ස්වභාවයන් කියලා කියන්නේ මේ සංස්කාරයන්ගේ ආදීනව අපි හන්නේ සංස්කාරවල තියෙන ආදීනව විතර ආනිසංශ පැත්තකුත් ආස්වාද පැත්තක් තියෙනවද අපි හඳුරගන්න. ඇත්තටම ආස්වාද පැත්තක් තියෙනවා. එහෙමයි. සම්බන්ධ දැන් අර ඉස්සෙල්ලා තියාගෙන එනකොට මට මතක් වුණේ. එහෙමයි. මේකදී අපි මේකදී අපි තේරුම් ගන්න ඕන අපි සංඥා නවයක් අටක් කතා කරා. එහෙමයි. මේ සම්මත ඒ සංඥා දේශ අපි හොඳට බලනකොට තේරෙනවා අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, සුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග නිරෝධ, සබ්බ ලෝක යන විරත සංඥාදී මේ සංඥාවන්ගෙන් අපිට හොඳට පේනවා දැන් අපි මේක පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ පුරුදු කිරීම එහෙම දිනු මට්ටමට ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. එහෙම. එතකොට දැන් ඇත්තටම මේ සියල්ල අවබෝධයෙන් කලකිරිලා අපහැරීමට තමයි මෙහෙවල තියෙන්නේ අන්තිම බලාගන්න. පැහැදිලිවම සනත ඒ සඳහාම තමයි තථාගතයන් වහන්සේ මේ සංඥා ටික හොඳට නුවණින් බලනකොට එකින් එක එකින් එක බලනකොට හොඳටම තේරෙනවා මේ මේ සංස්කාර හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච මේ දේවල් කෙරෙහි තියෙන බැඳීම සහ මුලින්ම නැති කරන්න තමයි තථාගතයන් වහන්සේ මේ හැඟීම් නැති කරගන්න. මොකද මේ හැඟීමක්වත් නැතුව අපට සැනසෙල්ල උදා කරගන්න බෑනේ. ඒ නිසා මේ හැඟීම ඇති කරගන්න කියලා තථාගතයන් වහන්සේ වදාළේ. ඊළඟට සංසාර අපි නැවත කියන්න ඕන දැන් මේක අර අපි දැන් හිරිකිතයි කියලා කියන්නේ මොන හරියක්. හිරිකිත උනාට පස්සේ සාපේ ඒක එතන යහට බලඳ ගන්න හිතෙන්නේ අපිරිය දෙයක් අපි හැමතිස්සෙම අතහරින්නයි බලන්නේ. අතහරින්නයි බලන්නේ. එහෙමයි. ඒ නිසාම තම තථාගතයන් වහන්සේ මේ සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥාව පැහැදිලි කළේ. එහෙමයි. ඊළඟට අපේ සංඝස්ස දෙන ආස්වාදේ ගැන අහුවාම ඉතින් ඇත්තටම ආස්වාද හිරිකිතය විතරමද තියෙන්නේ ඒ කියන්නේ දැන් යම් කිසි දෙයක් ගත්තාම අභ්‍යන්තරනේ දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරන දැන් පංචස්කන්ධය ගත්තත් පංචස්කන්ධය සම්බන්ධයෙන් ආස්වාදයක් නැත්නම් කවුරු හරි පංචස්කන්ධය බැඳෙන්නේ නැහනේ කිසියම් ආස්වාදයක් තියෙන හින්දානේ ඔව් බැඳෙන්නේ එතකොට මෙතන සංස්කාරවල කිසියම් ආස්වාදයක් දැකලා ඒ ආස්වාදේ තමයි මේ විදිහේ හිරිකිත වෙන්නේ මේ කියලා එකද අපි හිතන්නේ. ඔව්. ඇත්තටම සමහර දැන් මෙහෙමයි. දැන් මේ ඇත්තටම මේ සත්‍යයෝ සැප විඳින්න දැන් දුක් විඳින කවුරුත් කැමති නෑ. සැප අපේක්ෂාවෙන් පුදුමාකාර පීඩාවක් විඳිනවා. ඒක අපි අමුතෙන් විස්තර කරන්න දෙයක් නෑ. අපිට කලින් මේ මේ කාමයේ ආස්වාදය ගැන කතා කරනකොට බහුල වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. බහුල වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. කොහොම හරි සංගම සැප විඳින්න පුදුම දුකක් විඳිනවා. ඉතින් ඊළඟට දැන් මනුෂ්‍ය ලෝකයේ සැප, දිව්‍ය ලෝකයේ සැප, භක්ම ලෝකයේ සැප. ඉතින් මේවා විඳින්න යම් කිසි වෑයමක් කරනවා. එතකොට මේ මිනිස්සු නැත්නම් විශේෂ සත්වයෝ මේ සැප කියලා අල්ලගන්නේ මොකද්ද? සැප කියලා අල්ලගන්නේ ඇත්තටම මේ වේදනාව. වේදනාව තමයි සැප කියලා අල්ලගන්නේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් වේදනාව අල්ලගෙන දැන් අපි උදාහරණයක් ඇති ගත්තොත් දැන් ඇහෙන් රූපයක් දැකලා ලස්සන රූපේ Taman කැමති එකක් නම් ඔන්න සැප වේදනාවක්. අපි හන්නේ මෙහෙම කිව්වොත් හරි සිටිවිල්ල. ඔව් සිටිවිල්ල. වේදනාචෛතසික. වේදනාචෛතසික. එහෙම සිටිවිල්ල. එතකොට ওই විදිහට සාමාන්‍යයෙන් මේ ආයතන හරහා අපි ගන්න බාහිර ආයතන වල අපි කැමති දෙයක් තියෙනවා එතන සැප වේදනාවක් එතන තියෙනවා නැත්නම් සිටිවිල්ලක් තියෙනවා. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් ඇත්තටම යම් කිසි කෙනෙක් මේ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රමානුකූලව ඉස්සරහට ගිහිල්ලා ඒ කියන්නේ සීලේක පිළිතලා සමාධියක් ඇති කරගෙන ක්‍රමානුකූලව අපි දැන් මේ කියපු දස සංඥාවන් දිනු කරගෙන දිනු කරගෙන එන කෙනෙකුට Tamanටම තේරෙනවා මේ මේ මොකටද මම මෙච්චර කල් මේ සැප වේදනාවක් මේ අල්ලගෙන මොකද සැප වේදනාව කියන්නේ සම්පූර්ණ මේ විපස්සනාව වැඩිගෙන යන අවස්ථාව වැඩිගෙන යන අවස්ථාව ඒ එතකොට තමයි මේ අවබෝධය වැටහිම ඇති වීගෙන එන්නේ පැහැදිලිවම සම්මා එතකොට දැන් අපිට හැඟීමක් ඇති කරගන්න පුළුවන් දැන් මෙතන හැඟීමක් නමුත් අපි මේක නියම විදිහට අපි කල්පනා කරොත් මේ හැඟීම දැන් සාමාන්‍ය කෙනෙකුට අර සාමාන්‍යයෙන් කිව්වා වගේ මේකේ මහා අප්‍රියාවක් පිළිකුලක් හිරිකිතක් ඒක පාරම හිතා ගන්නත් බැරි වෙනවනේ. එහෙම. හැබැයි මේකට කියන යායුතු වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම. ඒ වැඩපිළිවෙලේ ගියාම අර දැන් අපි මෙච්චර කාල අල්ලගෙන හිටිය සැප වේදනාව අනේ මේ මහා සැපයි කියලා අල්ලගෙන හිටියේක අපිට ක්‍රමානුකූලව ටික ටික ටික හොඳට තේරෙනවා අයියෝ මේ සැපේ කියන එකත් වහා වෙනස් වෙනවා. එහෙම. මොකද මේක ඒක වෙනස් වීම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. චෛතසික දෙකක්. චෛතසික දෙකක්. එහෙමයි. සුඛ වේදනා, දුක් වේදනා. ඒතර මේ අපි ඇහෙන් රූපයක් දැකලා, තමන් කැමති රූපයක් දැකලා සතුටු වෙනවා වගේම ඒ මොහොතේම ඒ ඇහෙන්න තමන් අකමැති දෙයක් දකින්න පුළුවන්. එතකොට අර සැපේ දුකට පෙළෙනවා. එහෙම. ඒ කැමති එක්කෙනාම හොඳ වයින් දෙකක් කියලා බනිනකොට කනට අමිහිරි ශබ්දයක් ඇහිලා ශබ්දයක් නිසා ඒක දුක් වේදනාවක් හත් වෙනවා. එතකොට සංඥාත අර දැන් මේක ක්‍රමානුකූලව ටිකෙන් ටික ටිකෙන් ටික ඉස්සරහට ගියාම අන්තිමට භ්‍රම සැපෙත් එතනත් ආදීනෝ පෙන්න ගන්නවා. අයියෝ මොකද්ද මම මේ අල්ලගෙන මෙතනින් හිටියත් ආපහු සමහරලාට සතර මහා පායට වැටෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේක කෙරෙහි අවබෝධයෙන්ම පුදුම කලකිරීමක් ඇති වෙනවා. ඒ ඇතිවීම තමයි භාගතුන් වහන්සේ අර අත්‍යති, හරායති, දිගුච්ඡති කියන වචන තුනේ පැහැදිලි කරන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕන සංස්කාරයන්ගේ ස්වභාවය අනුව ඕනෑම සංස්කාරයක ආස්වාදනීය පැත්තක් එන්න පුළුවන්. ඒ ආස්වාදනීය පැත්තේ මුලා වුණොත් එහි ඇලී ගැටීම් මුලාවටපත් වෙලා කෙලෙස් අවශ්‍ය ගන්න පුළුවන්. ඉතින් ආස්වාදී නොවැළී නොගැටි නොමුලාව ඉන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ දස සංඥා වලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ හඳුනා ගැනීම කල යුත්තේ කවර ආකාරයෙන්ද කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් එහෙම පැහැදිලි කරලා තියෙන වටපිටාවක අපි තේරුම් ගන්න ඕන මේ ආස්වාදය සදාතනික නැහැ. මේක වෙනස් වෙන සුළුයි. මේක අපි හඳුරු ශීපත් කළ විදිහට එක චෛතසික අවස්ථාවක් විතරයි. තව චෛතසිකයක් ආපු ගමන් මුල් වේදනා චෛතසිකේ වෙනස් වෙලා යන්න පුළුවන්. සුඛ දුක්ඛ උපේක්ඛා කියන මේ වේදනා නිරන්තරයෙන් වෙනස් වෙනවා. වේදනා බුබුලූපම දිය බුබුලක් වගේ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වෙනස් වෙන ස්වභාවය දකින්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඒ ආස්වාදය තුල නොරැවටි ඉන්න මේ සියලු සංස්කාරයන්ගේ ආදීනවය දැකීම වැදගත් වෙනවා. මෙතෙන්දී අපි ආදීනවය හැටියට ගන්නේ අනිත්‍ය දකින්න එක. එතකොට නිකම්ම අනිත්‍ය නෙවෙයි මෙතනදී විග්‍රහ වෙනවා සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා. අපි දැනගන්න කැමති අපි හාමුදුරනේ දැන් දස සංඥාවල ආරම්භයේ පළවෙනි සංඥා විදිහට අනිත්‍ය සංඥා පැහැදිලි කරනවා. එතෙන්දී මෙතන නවවෙනි අවස්ථාවේදී මේ ශබ්ද සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා අනිත්‍ය සංඥාවට එකතු කරලා තියෙන ශබ්ද සංඛාරේසු කියලා විශේෂ වචන කීපයක්. මොකද අපි යන්නේ වෙනස මේ කියන. ඇත්තටම සම්මාස ඒක මේ විශේෂයෙන්ම සානස මත කරපේක හොඳයි. මොකද දැන් ඇත්තට මේ දස සංඥාවල ගත්තොත් අපි හොඳා හොඳටම කල්පනා කරොත් මේ අනිත්‍ය සංඥාව කීප තැනකම තියෙනවා ඉතින්. එහෙමයි. සබ්බ ලෝකේ අනිවිරත සංඥා කියන තැනත් ඉතින් අනිත්‍ය සංඥාවක් තියෙනවානේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ හැමතැනම මෙතන අනිත්‍ය සංඥා ප්‍රකටව තියෙන. නමුත් මෙතන පැහැදිලිවම සම්හඳ කියපු විදිහට පළවෙනි අනිත්‍ය සංඥාව දැන් මෙතනත් සබ්බ ලෝකේ අනිවිරත සංඥා. එහෙමයි. සබ්බ සංකාරයේ අනිත්‍ය අනිත්‍ය සංඥා. සාමාන්‍යයෙන් දැන් මෙන්න මේක තමයි ගොඩාක් අද ධර්මයේ සමහර විකෘති කරන අය එක වෙන. ඒක පැහැදිලිවම කියන. නමුත් මම දැකලා තියෙන සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය හොඳට බණ කියන සාමණේහන්සලා පවා සමහර අවස්ථාවල මේ පදේ මේ වචනේ ගොඩක් වරද්දගෙන තියෙනවා. එහෙම. මොකද මේ මේක වරද්දගෙන තියෙන තමන්ම අත්නෝමතිකව හිතන අය මේක දෙපොළක තියෙන්නේ. එහෙම. ඒ නිසා දැන් මේකේ වෙනස දකින්න මේ වචන වෙනස් කිරීමක් තියෙනවා. එහෙම. දැන් සාමාන්‍යයෙන් දැන් බලන්න පාලි භාෂාවේ වචනය දැන් නිත්‍ය කියලා වචනයක් තියෙනවා. නියම්මයි, අල්පයන්මයි, නිකන් තයන්මයි. එහෙමයි. ඒතර ඒක නිත්‍ය කියන්නේ ස්ථිරයි කියන එක. එතකොට තමයි තවත් මේ ළඟින් යන වචනයක් තියෙනවා ඉච්ඡ කියලා. එහෙමයි. අර නිච්ච කියන වචනේත් එක්කම යෙදෙන තව වචනයක් තියෙනවා දුහ දුහ කියන වචනේ. දුහ කියන. ඔව්. ස්ථිර කියන. ස්ථිර. එතකොට ඒ දෙකම සමාන පද දෙකක්. සමාන පද දෙකක්. එතකොට දුහ කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම අපි දන්නවා ස්ථිරයි කියන එක. ඒ හා සමානම වචනයක් තමයි නිච්ච කියන්නේ. නිච්ච කියන්නේ. ඒක ස්ථිරයි. එතකොට සමහර ඒ ළඟින් යන තව වචනයක් තිබ්බා ඉච්ඡ කියලා. ඉච්ඡා කියලා අපි කියමුකෝ පදේ හැදිලා යන ඉච්ඡා. ඉච්ඡා කියන්නේ කැමැති කියන එක. එතන නිච්ච කියන්නේ දැන් එතන ඉච්ඡා කියන්නේ යන්නයි අල්තයන්යි මහ ප්‍රාණතයන්යි. එතකොට එතන ඉච්ඡ. අර ජයන්න මැදට ජයන්න මැදට ගැටේ දාලා ලියන හයන්න. හයන්න. ඔව්. එතකොට සම්මේ ඒකෙන් කියන්නේ කැමැත්ත. එහෙමයි. එතකොට දැන් අපි බුද්ධ ජයන්ති පොත්වල හැම තැනම දෙපැත්තෙම මේ දෙපොළම අනිත්‍ය සංඥාව කියන එක ද සංඥාවල එතනක් තියෙන්නේ අයන්න, නියන්න, අල්පයන්න, සයන්න අනිත්‍ය. දැන් මෙතන ශබ්ද සංකාරයේතු අනිත්‍ය සංඥා කියන තැන එතන තියෙන්නේ ඒ විදිහමයි අයන්න, නියන්න, අල්පයන්න, නිකන් තයන්න අනිත්‍ය. එතකොට දැන් දැන් අපි දැන් කිව්වා නිත්‍ය කියලා පදයක් තියෙනවා ඉච්ඡ කියලා පදයක් තියෙනවා. ඒතර මේ දෙකේ නිච්ච කියන්නේ ස්ථිරයි කියන එක ඉච්ඡ කියන්නේ කැමැති කියන එක. එතකොට සමහරවිට මෙන්න මේ පදේ දැන් නිච්ච කියන එකට අයන්න ප්‍රතිශේධාර්ථ නිපාතයක් ඉස්සරහින් දැම්මම අනිච්ච කියන පදේ හැදෙනවා. එතකොට ස්ථිර නැහැ. එහෙම. ඒ විදිහටම හැබැයි ඒක හදන්නත් බෑ සාමනසෙන් දැන් දන්න බාලවතාර රූප සිද්ධි අපි කරන කාලේ අපි සූත්‍ර හදනකොට උඩින්ම සූත්‍රයක් දැම්මා මේ ජින වචන යුත්තංහි කියලා. ඒත් ඇත්තට මේ සූත්‍රයෙන් අපි ඒ ව්‍යාකරණයේ නියමයක් තියෙනවා. දැන් අපිට ව්‍යාකරණයට පහසුයි මේ විදිහට හදනවා නම් නමුත් එහෙම හදන්න බෑ බුද්ධ වචනයට අනුව ව්‍යාකරණය කියන්න එතකොට දැන් ඒකයි දින වචන යුක්තංහි දිනවත් කිලේන්ද්‍රයන් වහන්සේගේ වචනයට අනුවමයි ව්‍යාකරණය අපි හදාගන්නේ. පෙළ පෙළෙහි තියෙන ආකාරයට තමයි අපි ව්‍යාකරණය විග්‍රහ කරගන්නේ. විග්‍රහ කරගන්න ඕන. එතකොට දැන් මේක කොහොම පදේ හැදෙන විදිය මම බැලුව එක වෙලාවක මේ හැදෙන විදියවත් අපිට හොයාගන්නත් බෑ කොහොම හරි දැන් විතර නිත්‍ය කියන එකට අයන්න දැම අනිත්‍ය ඒක හරි දැන් අනිත්‍ය කියන්නේ නිත්‍ය නෑ ඉච්ඡ කියන එකට අර විදිහට ප්‍රතිශේධාර්ථ නිපාතයක් එක්ක අයන්න නියන්න දෙකෙන් එකක් දාන්න පුළුවන් අපි මේකට දාලා තියෙන අයන්න ඒක අනිච්ඡා කියලා පදේ හැදෙනවා අනිච්ඡා කියලා හැබැයි අනිච්ඡා කියලා කොහොම හැදුවද කියලා තේරෙන්නේ නැහැ නමුත් දැන් බොහෝ අය පාවිච්චි කරන අනිච්චා. අනිච්චා කියලා කියන තුරු අතන ඉච්ඡා කියන්නේ කැමැත්ත නම් අනිච්චා කියන්නේ අකමැත්ත. එහෙම. ඒතර සාමාන්‍ය අපි හඳන්නේ දැන් අයන්න දාලා ඊට පස්සේ ඊයන්. එතන මේ පූර්වපර දෙකම ස්වර තියෙන්නේ නේද? ස්වර තියෙනවා. අයන්න තියෙනවා ඊට පස්සේ ආරම්භයේ ඉච්ඡ කියන තැන ඊයන්න තියෙනවා. ඊයන්න තියෙනවා. එතකොට මේ දෙක එකතු වුණාම විග්‍රහ වෙන තව වචනයක් වෙන්න පුළුවන්. නෑ ඒ දෙක එහෙම වෙන්නත් පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් එතනදී අපිට හිතන්න පුළුවන් සොරවෙන් කළා එතන අර මේ කියන්න නයනට පමුණුවලා අනිත්‍ය කියලා පදේ හදාගන්න විදිහත් එහෙමයි හැදිලා ඇති. හැබැයි සත්‍ය ගැන මම මෙච්චර මේ මෙතන කියන්න ඕන මඩකම තියෙන්නේ ඒක අනිච්චා කියලා කියන්නේ එතන කැමති නැහැ. එහෙම අපිට පැහැදිලිවම pāli භාෂාවේ අනිච්චා මහ ප්‍රාණ ඡායන වෙනවා නම් කැමති නැහැ. එතකොට දැන් මේ බොහෝ දෙනා මේ වචනේ අල්ලගෙන දැන් මේක බුරුම ත්‍රිපිටකයේ තියනවලු අනිච්චා කියලා මහ ප්‍රාණපෑන. හැබැයි අපේ බුද්ධ ජයන්ති පිටකවල මම හොඳට බලලා තියෙන හැමතැනම අල්පයන්නයි තයන්නයි අනිච්ච කියලා ඒ පදේ තමයි තියෙන්නේ. හැබැයි බුරුම ත්‍රිපිටකයේ තියෙනවා කියලා එකක් මම අහලා තියෙනවා මම දැකලා නැහැ. එතකොට දැන් මේ පදේ අල්ලගෙන බොහෝ දෙනා කියනවා අර අට්ඨියති හරායති jigucchati. එතන තියෙන්නේ පීඩාවක්. ඊළඟට ලැජ්ජාවක්, පිළිකුලක්. ඒක ඒකට මෙතන අකමැත්තක් ස්වභාවයන්නේ පෙන්වන්නේ. ඒ නිසා මේ අය මේක තෝරනවා අර මේවාට අකමැති කියලා. එහෙනම් අකමැති කියලා තේරුම් ගන්න ප්‍රශ්න ගොඩක් ඇති වෙන දැන් කැමැත්ත කියන්නේ එතන අපිට හොඳට තේරෙනවා එතන ව්‍යාංගාර්ථයෙන් එතන ලෝභයක් තියෙනවා කැමැත්ත කියන්නේ. අකමැත්ත කියන්නේ එතන පොඩ්ඩක් ද්වේෂයේ පැත්තට යනවා. එතකොට එහෙම දැන් අපිට දැන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව අපිට කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. එතකොට දැන් පැහැදිලිවම මෙතන පදේ නම් ඒකාන්තයෙන් අනිත්‍ය. නම් අනිත්‍ය. ඒ කියන්නේ සම්මත අයන්නයි, නියන්නයි, අතයන්නයි, තයන්නයි. එහෙම. එතකොට දැන් දැන් මෙතන අර ඔය විග්‍රහය මේ දෙපැත්තක තියෙනවා කියන කතන්දරය නිසා තමයි මේක කොහෙන් හරි පටලලා මේක පෙන්වන්න බොහෝ දෙනා වෑයම් කරනවා. වෑයම් කරනවා. එහෙම. නමුත් සානස එහෙම ඒක පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ඒක සම්පූර්ණ වැරදි අදහසක්. එහෙම වෙන්න බෑ. අට කතාවේවත් ඒ කැමැත්තක් නැත්තක් ස්වභාවයක් පිළිබඳව කිසිම දෙයක් සඳහන් වන්නේ නැහැ. මෙතන කියන්නේම නিত্য නැත කියන එකමයි. එහෙමයි. එතකොට සමහර මෙතන ඇයි අත්‍තරම දෙකක් වශයෙන් පෙන්නේ මේ අතන අනිත්‍ය සංඥා කියන තැන පංච උපාදානස්කන්ධය තමයි මුල් කරගත්තේ. එහෙම. රූපං අනිත්‍යං අපිට විස්තරයම තියෙනවානේ වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංකාර අනිත්‍ය, විඥානං අනිත්‍ය, අනිත්‍යන්ති. ওই විදිහට මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන තමයි අත්‍තරම අපි අවබෝධ කරගන්නත් ඕනේ. එතන තමයි. එතන මුල් කරගෙන එතන අනිත්‍ය සංඥාව පෙන්වනවා. එහෙමයි. දැන් මෙතන සබ්බ සංකාරයක අනිත්‍ය සංඥා කියලා කියවම තමයි ලෝකයේ තියෙන ස්වභාව ධර්ම දෙකයි. එකක් තමයි සංකත අනිත් එක අසංකත. එතකොට සංකත කියලා කිව්වහම මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දේවල්. එතකොට මේ ලෝකයේ තියෙන අවිඥානික, සවිඥානික සියලුම දේවල්. නිවනේ මිපිට තියෙන සියලුම දේවල් සබ්බ සංකාර කියන එකට අයිති වෙනවා. එහෙමයි. එතකොට දැන් අපි අර සබ්බ ලෝක යන බෙද සංඥාවේදී කියපු ඔය රකාම ලෝක, රූප ලෝක, අරූප ලෝක නෙවෙයි ඒවාන සියලුම දේවල් මෙතනට අහු වෙනවා. දැන් මෙතනදි කියන්නේ ඇත්තටම හේතු ප්‍රත්‍යයෙන් සකස් සිත් සියලුම දේවල්. එතකොට දැන් බලන්න සාම හේතු ප්‍රත්‍යයෙන් සකස් සිත් මේ සියලුම දේවල් හේතු ප්‍රත්‍යයෙන් සංස්කාරවල ස්වභාවය සංකතයේ ස්වභාවය අර උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ප්‍රසන්නසත්තම් පඤ්ඤායති හට ගැනීමක් පේනවා වෙනසීමක් පේනවා පෞද්ගලික කාලය තුල වෙනස් වීමක් පේනවා එතකොට සාන්ත දැන් මෙහෙම දැන් මේ වගේ ස්වභාවයකට දැන් මේක ඒකයි මම කියවට දිනුවේ දිනුවේ දිනුවේ එනකොට අල්ලන අල්ලන අල්ලන හැම තැනම පේන ඇති දෙයක් නැහැ කියලා. ඉතින් මෙයා බොහොම විපස්සනා නුවණේ විදර්ශනාව කියන්නේ විශේෂයෙන් භාවනාව කියන වැඩිම. ඒකට විශේෂයෙන්ම මේ මේක දකිනවා මේ ධර්මතාවය. ඒතර දකිනකොට ඉතින් ඇල්ලෙන්න තැනක් අල්ලන්න තැනක් නැහැ. ඒකට මෙයාට පිළිකුලක් ඇති වෙනවා. අයියෝ මෙච්චර කල් මම මේ වදනේ අල්ලගෙන හිටියද අපි සමහර දේවල් කියන නිසා නේද අපේ ජීවිතවල උනත් සමහරවිට අපිට පුංචි කාලේ විච්ච ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි අපි පොඩි පොඩි ප්‍රශ්න කියමුකෝ දැන් ඒවට අපි ඒ කාලේ ප්‍රතික්‍රියා කරපු කාලේ ඉතින් දැන් මතක් වුණ පොඩි ලැජ්ජාවක් ඇති වෙනවා. එහෙම පුංචි කාලේ සෙල්ලම් බත්තු යපුවා ගැන සෙල්ලම් ගෙවල් හදලා ඒවට අයිතිවාසිකම් කියලා රණ්ඩු සරුවල් වෙච්ච ගැන හිතනකොට අනේ අපි දවසල කරපු නොදන්නකම් කරපු මෝඩ වැඩ කියලා පොඩි ලැජ්ජාවක් ඇති පොඩි ලැජ්ජාවක් අපි එතනදී පොඩි කාලේ කෙලවත් පොඩි සාධාරණත්වයක් දෙන්න පුළුවන්. දැන් සමහරවිට අපි වැඩි හිටිච්ච කාලේ සමහරවිට සමහරවිට අපේ අතින් විත් දැන් මෙතන පොඩි කියලා හිතන්න පුළුවන් හැබැයි මේ දන්නේ නැති දේ ඉන්න නෙමෙයි. ඔව් පැහැදිලිවම. ඒ අපි එහෙම බැලුවොත් හරි. එහෙමයි. අපි නිකන් වැඩි හිටියෝ කියලා හිතුවට එක්තරා විදිහක අපි පොඩි හිටියෝ මොකද කරන වැඩත් එක බැලුවා. ඇත්තටම ඇලෙන ගැටෙන කුංචි ළමයි වගේ තමයි බලපුවාම ඒ අර ඇත්තටම අර අවබෝධයකට පත්විච්ච කෙනෙකුට අපි පේනවා ඇත්තේ අන්තස් අන්තරණ ලදරුව ටිකක් හැටියට. එහෙම බලපුවාම ඒක ඇත්ත. එතකොට සමහර කොහොම හරි දැන් අපි අර විච්ච දේවල් ගැන අපි අපිටම නිකන් හරි පිළිකුලක් අයියෝ මං එදා මෙහෙම කරේයි. ඇයි මං ඒක එදා දුන්නේ නැත්තේ? අපරාධනේ අපි දෙයක් නැහැනේ. මං ඇයි එහෙම දැන්නේ? අපිට ලැජ්ජාවක් ඇති වෙනවා, පිළිකුලක් ඇති වෙනවා, සමහරවිට පීඩාවක් ඇති වෙනවා. අන්න ඒ වගේම එකක් තමයි මේ සියලු සංස්කාරයන්ගේ යථාර්ථය දැනගත්තාම අපටම මහා පිළිකුලක් ඇති වෙනවා. එහෙම. ඒ නිසා තමයි මෙතන අර ශබ්ද සංකාරයේසු අනිත්‍ය සංඥා කියලා කිය අර අනිත්‍ය සංඥාව අතන පංච උපාදාන ස්කන්ධයෙන් උ කරගෙන මෙතන මේ ලෝකයේ තියෙන අවිඥානික සවිඥානික සියලුම දේවල්. يعني හේතු ප්‍රත්‍යයන්ගේ සකස් වෙච්ච සියලුම දේවල් පිළිබඳව තමයි මෙතන කතා කරන්නේ. අර පංචස්කන්ධය සම්බන්ධයෙන් ගත්තත් පංචස්කන්ධය අපි ඉතින් හේතු ප්‍රත්‍යයෙන් තමයි හරියට තියෙන්නේ නේද අපහන්නේ. පැහැදිලිවම. එතකොට මෙතනදී අවධාරණය කරනවා සියලු සංස්කාරයන්ගේ. අපි හන්නේ දැන් ජීවි අජීවි අවිඥානික අවිඥානික කියන වචන දෙක ගත්තහම මේ ලෝකේ තියෙන මේ ඉන්න ජීවත් වෙන මිනිස්සු වෙන්න පුළුවන්, සත්වයෝ වෙන්න පුළුවන්. ඒ වගේම අනෙකුත් ද්‍රව්‍යාත්මක දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒවා මුල් කරගෙනත් අපිට කියන්න පුළුවන් නේද අපි අහන්නේ පංචස්කන්ධ හට ගන්නවා කියලා. ඔව්සන් පැහැදිලිවම දැන් මට තේරුන්නේ නැහැ. දැන් අපි හාඳුරන්නේ දැන් අපි සාමාන්‍ය පංචස්කන්ධය කියලා කිව්වම මේ පුද්ගලයෙක් විදිහට නේ ගන්නෙ. පංචස්කන්ධයක් ගන්නවා කිව්වම මිනිසෙක් සම්බන්ධයෙන් ගත්තොත් ඔන්න මිනිසයාගේ රූපය, ඒ මිනිසයාට තියෙන විඳින්න තියෙන හැකියාව, අඳුර ගන්න තියෙන හැකියාව ඒ ඒ විදිහට නිගන්නේ අපහන්නේ. නැතුව දැන් අපි දලුවොත් අජීවී වස්තුවක් තියෙනවා. ඒ අජීවී වස්තුව කවුරු හරි කෙනෙක් දකිනවා කියලා හිතන්නේ. එතකොට ඒ දැකීම මුල් ඒ අජීවී වස්තු අරමුණ, බාහිර ආරම්මණය මුල් කරගෙන එතනත් හටගන්නේ පංචස්කන්ධයක් නේද? අර එතනත් රූපයක් තියෙනවා. එතන ඒ රූපය වේදනා සංඥා සංකාර විඥානයේ රූපේ පදනම් කරගෙන හට ගන්නව නේද අපි? පැහැදිලිවම ඒක දැන් අපිට දැන් අපි දැන් මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ ශරීර කූඩුවට නෙවෙයිනේ. එහෙමයි. ඇත්තටම ශරීර කූඩුව දැන් මුල් කරගෙන සාමක අපි දැන් සාංශේ අහපේක මට පැහැදිලි වුණා. අපි රූපයක් දැක්කහම දැන් බලන්න සංකේ රූපය අර සානසිකියෝ වගේ ඒ දැකපු රූපේ රූපස්කන්ධ එහෙම ගන්න පුළුවන්. එහෙනම් ඒක අවිඥානික රූපයක්. රූපයක්. ඒක ඒ රූපය නිසා අපිට වේදනාවක් හටගන්නවා. අපි දැන් දැක්කෙත් ඇහැ කියන්නේ රූපයක් නේ. එහෙමයි. එතකොට ඇහෙන් අපි දැක්ක එතන රූපස්කන්ධේ ඒ නිසා දැකීම නිසා සැප දුක් උපේක්ෂා මොකක් හරි වේදනාවක් හටගත්තා. ඒක වේදනාස්කන්ධේ. ඊළඟට ඒක හඳුනාගත්තා. එතන සංඥාස්කන්ධේ. ඊළඟට සංසේක සංස්කාරක කුසල අකුසල මොනවා හරි පැත්තකට යනවා. එතකොට සංස්කාරස්කන්ධේ. එතකොට දැන් මෙතන විශේෂයෙන්ම අපි ඒක දැනගන්නවා. චක්කු විඥානසිත පහළ වෙනවා. එහෙම. එතකොට සංසේක පංච උපාදානස්කන්ධයක් ඒකාන්තයෙන් හට ගන්නවා. එතකොට ඒකයි අර අපි දැන් ඉස්සර අපි දැන් බොහෝ පින්නතර පංචස්කන්ධ හට ගන්නවා නැති වෙනවා කියලා කියන්නේ ඇත්තටම ඔන්නෝක තමයි පංචස්කන්ධත් හට ගන්නව ඉවරෙකුත් නැහැ නැති වෙනව ඉවරෙකුත් නැහැ. ඒක තමයි ස්වභාවය. එතකොට දැන් අපි මේ ඇහැ විතරක් නෙවෙයි දැන් කන, නාසය, දිව ඊළඟට කය, කය මේවා අරමුණු කරගෙන කුටේකුත් පංචස්කන්ධ හට ගන්නවා. ආයෙත් නැති වෙනසි යනවා. අපි හන්නේ දැන් පංචස්කන්ධය සම්බන්ධයෙන් අනිත්‍ය සංඥාව වඩන්න ඕන ආකාරය අපි සාකච්ඡා වුණා. ඒක දැන් යලිත් පැහැදිලි වුණා. එතකොට අපි හන්නේ දැන් මෙතනදී අවධානය කරන්නේ මේ සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා ජීල සංස්කාරයන් යනිත්‍ය දකින්න කියන එකනේ. එතකොට අපි හඳුරන්නේ මේ පංචස්කන්ධයම අපිට සංස්කාරයක් විදිහට අරගෙන ඒ ඒ පහම සම්බන්ධයෙන් හිතන්න පුළුවන් නේද දැන් රූපයක් සංස්කාර. මොකද රූපත් හේතු ප්‍රත්‍යයෙන් මේ ක්‍රියාත්මක වෙන්නේ. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම සංස්කාර විදිහට හඳුන්වන්න පුළුවන් අපේ. ඇත්තටම සම්පූර්ණ පැහැදිලිවම දැන් අපි දැන් මේවා ගොඩක් අර විභජ්‍ය වාදීව ඇත්තටම මේක බෙදාගෙන බෙදානට අපිට ලොකු ඒකක වගේ පේනවා. එහෙමයි. නමුත් දැන් අපි දැන් චතුරාර්ය සත්‍ය ගත්තොත් සාමාන්‍යයෙන් දැන් බලන්න දැන් දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග, චතුරාර්ය සත්‍ය. ඇත්තටම සානස දැන් මෙතනදී කෙනෙක් කියනවා නම් මම දුක සහ මුලින්ම නැති කරා කියලා ඉතින් අනිත් ඒවා ටික වැඩිලා ඉවරයි ඉතින්. එහෙමයි. දුක අවබෝධ කළා නම් එයාට ආයේ සමුදේ බිඳුවක්වත් ඉතුරු වෙන්න විදිහක් නැහැ. එහෙමයි. අපි හිතමු දැන් කෙනෙක් මෙහෙම කියලා කියන දැන් සමහරු කියනවත් එක්ක සාමාන්‍යයෙන් අද මේ ලෝකෙත් මට නම් බිඳුවක්වත් තෘෂ්ණාව නැහැ කියලා කියනවා. ඉතින් බින්දුවක්වත් තෘෂ්ණාව නැත්තම් එයා දුක අවබෝධ කරලා ඉවරයි. නිවන සාක්ෂාත් කරලා ඉවරයි මාර්ගය වඩලා ඉවරයි. එහෙම. එතකොට දැන් සාමක ඒ වගේ දැන් මෙතනදී සාමකේ දැන් කියපු විදිහට දැන් පංචස්කන්ධය ගත්තත් එතනත් අපට ශබ්ද සංකාරයේසු කියන්න පුළුවන්. එහෙම. ඒක පංචස්කන්ධය මුල් කරගෙන ඉතින් ඇත්තට මේ දැන් අරයි. එතනදී අර වෙනම ඒක පංචස්කන්ධය විතරක් වෙනවා නම් මෙතනදී අර අවිඥානික, සවිඥානික හැම දෙයක්ම ශබ්ද සංකාරයේසු පිළිකලේ තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ අර මුල් විග්‍රහයේදී වෙන වෙනම අරගෙන ස්කන්ධ වශයෙන් ඒවා අනිත්‍ය විදිහට පෙන්නලා ඊට පස්සේ යම් හේකින් හරි කෙනෙක් හිතන්න ගත්තොත් අනිත්‍ය වෙන්නේ පංචස්කන්ධය විතරයි කියන හැඟීම තුල අනිත්‍යව අනිත්‍ය නෑ කියන අදහසට යන්නට දෙන්නේ නැතුව අපේ හඳුර මතක් කළා වගේ සමස්තය ජීවි අජී සවිඥානික අවිඥානික සියල්ල අනිත්‍ය වශයෙන් දකින්නට හුරු කිරීම සඳහා තමයි අවධාරණාර්ථයට මෙතන විශේෂයෙන් මෙහෙම සඳහන් කළේ. පැහැදිලිවම සාන්තික තමයි අර දැන් තථාගත ධර්මයේ කිසි කෙනෙකුට එහෙම රිංගලා එහෙම රිංගලා යන්න තැනක් නැහැනේ. එහෙමයි. ඉතින් තථාගතයන් වහන්සේ එහෙම ඉඩක්වත් කියන්නේ නැතුව ඉතින් පැහැදිලිවම මේ මෙතනදී ඒ සාමහස කියපු එකමයි ඒ සියලුම සංස්කාරයේ අනිත්‍ය සංඥාව දකින්න කියලා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම. එහෙමයි. ඒක අර ඇත්තට මේක දිනුවත් එක තමයි දකින්න පුළුවන්. ඒක පාරමික ආමේ අනිත්‍යයකට සංඥා වැඩෙනවා කියලා හිතන්න බෑ. හැබැයි මේක අර තමන්ගේ දිනුවත් එක්ක මොකද මේ මේකට පියවරෙන් පියවර පියවරෙන් පියවර යන්න ඕන ගමනක් නේ. ඒ දිනුවත් එක්ක ගියාම අපි මේකේ විශේෂයෙන්ම අල්ලගන්න ඕනේ අර තේරුමමයි. තේරුම අල්ලගත්තම තේරෙනවා දැන් කෙනෙකුට දැන් අපි සාමාන්‍යයෙන් සම්හංශ දැන් මේ මේ පංචස්කන්ධ ක්‍රියාවලිය කිරි ලැජ්ජාවක් ඇති වෙන ස්වභාවයක් නැහැ. එහෙමයි. අපි මේ මේ මාර්ගය හොඳට භාවනා කරන විපස්සනා පැත්තට ගියේ නැත්නම් කාටවත් සාමාන්‍ය මේ ලෝකේ මේකට මිහිරිකක් ඇති වෙන්නේ නැහැ, ලැජ්ජාවක් ඇති වෙන්නේ නැහැ, පීඩාවක් වෙන්නේ නැහැ. ඉතින් මේකම ඉතින් පරක්තරලා යනවා. ඉතින් එහෙම ගමනක් ඒකට නමුත් මේ தත්ත්වයට ආවා කියලා කියන්නේ අන්නේ ආට තේරෙනවා දැන් මේ ගමන සියුම් කරගෙන සියුම් කරගෙන ඇවිල්ලා ආ මේක ඒකාන්තයෙන් මේක මේ ඇති දෙයක් නෑ මේ කිසිම වැඩක් නැති දෙයක් තමයි මම මේ අල්ලගෙන ඉන්නේ කියලා දැන් අපි අපි හඳගෙන ඒ අර වචන තුන මට හිතෙන්නේ මේ වචන තුන තමයි මූලිකම වටිනාකම තියෙන ලකින්නට අවශ්‍ය වචන තුන. ඒ කියන්නේ අතරම දුසංශ දැන් බලන්න දැන් දැන් එතනද අපිට රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් ගත්තාම මේ රහතන් වහන්සේ නමකට ඇත්තට දැන් දැන්නට එහෙම උන්වහන්සේට මොන හරි පීඩාවක් කරාට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ නේ උන්වහන්සේට මේක ඇති දෙයක් නැහැ. දැන් රහතන් වහන්සේ නමක් අර දවසක් ස්වාමීන් වහන්සේලා පිරිසක් නැද බණ අහනවා. මේ රහතන් වහන්සේලාත් බණ අහනවනේ. බණ අහන වෙලාවේ මේ රහතන් වහන්සේගේ කකුල සර්පේ දෂ්ට කරනවා. සර්පේ දෂ්ට කරපුවාම මේ ස්වාමීන් වහන්සේට තේරෙනවා දැන් මේ විස හුද්දටම වැදුනා ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ළඟ ඉන්න ස්වාමීන් වහන්සේලාට මේක කනට කරලා කිව්වා. මේ කෙටි දෙයක් නෑ. මේක නිකන් මේ බොල් වී ටිකක් වගේනේ. මෙන්න මේක අර මේ කාටවත් බාධාවක් නොවෙන අර පිළිකන්නේ පොඩ්ඩක් ගිහමහම ගිහින් කියන්න කියලා. මොකද උන්වහන්සේ දන්නවා මේකේ ඇති දෙයක් නැහැ කියලා. සාමාන්‍ය කෙනෙකුට උනා නම් ඕක පුදුම මේ අය අර එහෙම මේක මම බදාගෙන අනිත් අයවත් බාධා කරවලා බාධා කරවලා මම විශාල ඕසාවක් නගලා එහෙනම් ඒකෝර දැන් සාමාන්‍ය බලන්න දැන් අර මේක අරපය හොයලා බෝතලයකට දාලා ඒක තමයි. එතකොට සාමිති දැන් ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ මේක පිළිකුල් දැන් අතරම දැන් ඒක අර පුන්න ස්වාමීන් වහන්සේගේ අර කතාවෙන් උනත් අපිට පැහැදිලි වෙනවා නේද? එහෙනම් මොකද මේ කතාව? දැන් පුණ සංඝාසය අර දැන් අර සුණා පරම්පරේට යනකොට දැන් මට ගහයි මනි අන්තිමට කියවන තින්නේ මරයි කියලා. ඒකට කියවනේ දැන් අනිත් එක හොඳයි මම මේක මහම දරාගෙන ඉන්න බැරුව සමහරු මේක නැති කරගන්නේ කොහොමද මට ඒක නිකම්ම වෙනවනේ කියලා මම හිත හදා ගන්නවා. ඒක ඇත්තටම ඒක නිසා තමයි සෝපාදිශේෂ අනුපාදිශේෂ කියන්නේ අනුපාදිශේෂයත් පරිණිරවාණ ධාතුවක් කියලා කියන්නේ ඇත්තටම පංචස්කන්ධයත් නැති වෙලා යෑමක්. ඉතින් ඒක මහා එක බරකින් නිදහස් වීමක්. බලා ඉන්න මට තවත් අදහසක් ආවා දැන් මේ අනිත්‍ය සංඥාව වඩන්න කියලා කියන්නේ අපි හැමෝම මේ සංඥා විපල්ලාසයෙන් ඒව අල්ලගන්න ඉඳන් සියලු සංස්කාර අනිත්‍ය වුණාට අපි හිතාගෙන ඉන්නේ ඒව නිට්ටයයි කියලානේ. මේ සියලු සංස්කාර දුක් වුණාට ඒව අපි සුඛයි කියලා හිතාගෙන ඉන්නේ. අපිට ඕන විදිහට පාලනය කරන්න බැරි වුණාට අපි හිතන්නේ ඒව අත්තයි අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලානේ. එතකොට මෙන්න මේ විදිහට මේ සංඥාව වරදවා ගැනීම නිසානේ මේ සියලු පීඩාවල් එතකොට ඒක හරිම මේ දැන් සංඥාව වරදගත් දැන් අපි අපේ හඳුරන්නේ කවුරු හරි කෙනෙක් පාරක් කියනවා මෙන්න මේ පාරේ යන්න ඕන කියලා. අපි මේ පාරේ යන්නේ නැතුව වෙන පාරක ගිහිල්ලා පාර වරද්දගත්තාම අපිට පොඩි ලැජ්ජාවක් ඇති වෙනවනේ. මම මමයි පාර වරද්දගත්තේ කියලා. අපි ගනම ලොකු කලගිරීමක් ඇතින මගේ තියෙන පඬිතකමට මෙහෙම කරා කියලා. ඒ වගේ හැඟීමක් නේද අපි හන්නේ මේ මේ සංඥාව වරද්දගත්ත නිසා නේද මේ අට්ඨියති හරායති ජිගුච්ඡති කියන තත්ත්වයට අපිපත් වෙන්නේ. ඇත්තම සම්මත දැන් ඇත්තම දැන් මේ දස සංඥා දෙස බලනකොට සානසිකීපක හරියට පහරෙහි දැන් මේ හැඟීම් පුරුදු කරන්නේ අපිට කල්පාන්තරයක්. ඒ කියන්නේ අපි අනවරාග්ද සංසාරේ මේ කියන සංඥා විපල්ලාසයෙන් අපි මේ ගමන ආවා. එහෙමයි. එතකොට තථාගතයන් වහන්සේ එදා ගිරිමානන්ද සාමණේරට මෙන්න මේ ටික උගන්වන්නක දැන් ලෙඩක් හැදුනවා මේ මට බෑ කෙන්දිරි ගාගෙන මගේ කියාගෙන එහෙමනේ අපි කවුරුත් ලෙඩ වුණාම එහෙමයි. එතකොට දැන් මේ තථාගතයන් වහන්සේ මේ බොහොම සැලු මේක ඇති දෙයක් නෑ මෙන්න මෙන්න මේ ටික හුරු කරවන්න. එතකොට දැන් මේ සංඥා ටික ඉගෙන ගන්නකොට ඒ සාමණේරට ඒ කායික අපහසුතාව දැන් අපිට උනත් සාමණේර දැන් මේ අපේ මේ කය ගත්තාම මේ කයට උනත් සාමණේර දැන් අපිට තියෙන පීඩාවල් අපි අනිත් සංඥාව මෙනෙහි කරලා ඒවා අයින් කරාට පස්සේ සංසාර තියෙන අපහසුතාවම අඩු වෙලා යනවා. මොකද ඇත්තට මේ කයට වඩා හිත නිලඩ වෙන්නේ. එහෙමයි. එතකොට දැන් මේ සංඥාවන් මෙනෙහි කිරීම නිසා අපේ හිත නිරෝගිමත් වෙනවා. එහෙමයි. එතකොට හිත නිරෝගිමත් වෙනකොට අපේ කය ඉබේටම එහෙමයි. මේ නිරෝගිමත් වෙනවා. එතකොට දැන් ඇත්තටම තථාගතයන් වහන්සේ මේ දස සංඥාවන්ගෙන් සම්පූර්ණයෙන්ම අපි ඇත්ත ඇතිසැටියෙන් දකින්න අපිට හැඟීම් පුරුදු කරනවා. අපි මෙච්චර කාලයක් අර සම්දාහන්ට කිව්වා වගේ නিত্য දේ අනිත් අනිත්‍ය දේ නিত্য හැටියට අල්ලගෙන ආවා ඊළඟට දුක් දේ සැප හැටියට ඒක අසුබ දේ දැන් බලන්න දැන් අපි දැන් මේ ශරීරයේ තනි කරම සුබයක් හැටියට දකින්නේ. නමුත් මේක තනි කරම අසුචි ගොඩක් නේ. අපි හොඳටම කල්පනා කරලා බලමු. පුන්න වච්ච කුටීවිය කියලා නිකන් පිරුණු වැසිකිලියක් හා සමානයි. ඒකත් නමුත් දැන් බලන්න දැන් මේ කයට කොච්චර ඉතින් කොණ්ඩේ ලස්සනට කේශ කල්යාණේ දන්ත කල්යාණේ චවි කල්යාණේ දැන් මේ වගේ නිකන් තෑගි බෝම දෙනවා ඒක කොච්චර විපල්ලාසයක්ද අර සානුස්කියෝන එතකොට ඒ විදිහේ ස්වභාවයක් තියෙන ශරීරයේ පිළිඳුන යථාර්ථයේ වැටහෙනකොට මේ අනේ මං ඒ මේ මෙහෙමයි මේ ශරීරය පරිහරණය කරේ කියලා තමන්ටම තමන් පිළිබඳ සියුම් ලැජ්ජාවක් ඇති වෙනවා එහෙමයි එතකොට ඒ කියන්නේ දැන් ඔය තරුණ කාලේ ඉන්න අය අපි හඳුනන්නේ රූපලාවන්‍යයට හරිය කැමතිනේ. ඒතකොට වයසට යනකොට ඒ කටිය සමහරු නිකම්ම වයසට යන අයත් ඉන්නවා. ධර්මයෙන් පරිණත වෙලා වයසට යන පිරිසකුත් ඉන්නවනේ. ඒතකොට ඒ අය අර තරුණ කාලේදී රූපය හැඩ කරන්න, අලංකාර කරන්න කරපු වෙහෙස මහන්සිය කැපකිරීම ඒව දැක්කහම අවංකව බැලුවොත් ඒකට පොඩි ලැජ්ජාවකුත් ඇති නේද අපිට? ඇති නේද? මේ අවබෝධයත් එක්කම. පැහැදිලි වෙනවා සානංශ. ධර්මයේ තුල යනකොට අර අපි අර මුලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම මේ හිරිකිතේ ඇති වෙනවා කියන්නේ මම මේ වගේ අසුචි ගොඩක්නේ මම මේ මෙච්චර මේ විහිසි විහිසි මහන්සි කරේ කියලා Tamanටම ලැජ්ජාවක් ඇති වෙනවා ඇති. එහෙමයි. එතකොට සානංශ ඇත්තටම දැන් මේ தত্ত্বය එහෙම ලැජ්ජා වුණාට කමක් නැද්ද අපේ හාන්ද? එහෙම ලැජ්ජ වෙන්න ඕනද? ඒක පටිඝයට හැරෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒක තමයි. මෙතන අන්න ඒක තමයි අර දැන් කැමැත්ත අකමැත්ත වගේ ඉච්ඡා වගේ තමයි. එතන ඇත්තම පටිඝය මේක අවබෝධයෙන් නිබ්බිදාව කියන කාට මේක එපා වෙන්න ඕන. එහෙමයි. ඒකට දැන් එතනදී පටිඝයක් ඇති වෙන්නේ අවබෝධයත් එක්ක තමයි. දැන් අනිත්‍ය සංඥාව හොඳට දිනු කරාට පස්සේ එතන පටිඝයක් කිසිසේත් නැති වෙන්නේ නැහැ. ඒක හොඳට තේරෙනවා දැන් මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට ඉස්සරහට යනකොට දැන් අපි මේ විදර්ශනාව දිනු කරගෙන යනකොට අත්‍තරම් දැන් මේක මේ සත්‍යයට එන්න සාමාන්‍ය පියවර ගණනාවක් අපි ඉස්සරහට එන්න එපා. එහෙම. ඉතින් එනකොට දැන් ඇත්තටම අපට හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන්න ඕනේ. ඒක සීලය හදා ගන්න ඕන. ඊළඟට ස්වාමීන් වහන්සේ අපි අර කියන ඉන්ද්‍රිය සංවරය ඒ පැත්ත හොඳට හදාගන්න ඉතින් සීල විසුද්ධිය සම්පූර්ණ සම්පූර්ණ වෙන්න ඕන. ඊළඟට සාමනහස දැන් සතර කමඨහන් වඩලා ඊළඟට අපි චිත්ත ඒකාග්‍රතාවයක් එක්ක චිත්ත විසුද්ධියක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක ක්‍රමයේ අදාළ මාර්ගයේ ඉතාම ලක්ෂණට අනුපූර්ව ප්‍රතිපදාවට නැඹුරු කරලා ගමන් කරවන්න. ගමන් කරනවා. අපි හඳුර මතක් කළ දැන් අපි මෙතෙක් කල් විග්‍රහ කරපු සංඥා දස සංඥා හරියට වඩලා තියෙන කෙනෙකුට තමයි මේ මේ කියන නවවෙනි අවස්ථාව හොඳට පරිපූර්ණ කරගන්න. ඒක හරි සාමිත මොකද ඒක ඒක පැහැදිලිවම එහෙමයි. මේ ධර්මයේ අපතර මෙහෙන් මෙහෙන් තැලින් තැන ගිල්ල රිංගලා මේක පාර මන්ත්‍රි සංඥාව දකින්න බෑනේ. අපිට ඒක හැම තැනම පැහැදිලිවම කෙනෙක් සතිපට්ඨානය වඩනවා කිව්වත් කොච්චර දේවල් ටිකක් සම්පූර්ණ වෙන්න ඕනද? ශ්‍රද්ධාව වැඩිලා, ඉන්ද්‍රිය සංවරය වැඩිලා, යෝනිසෝ මනසිකාරය වැඩිලා. ඊළඟට ඔය විදිහට සාමනාස අන්තිමට හොඳටම මේ සුචරිත සම්පූර්ණ කරන කෙනෙකුට තමයි ඇත්තටම සතර සතිපට්ඨාන වැඩෙන්නේ. අපි හිතන්නේ දැන් මම මෙහෙම ඇහුවොත් සියලු සංස්කාරයන්ගේ මේ අනිත්‍ය සංඥාව වඩලා සංස්කාරයන්ගේ අවබෝධයෙන් කලකිරෙන්න ඕනේ ඇයි? සංස කරන්නේ අවබෝධයෙන් නිසාද සාමාන්‍ය අපි කියනවා කලකිරෙන්න එපා කියලානේ සාමාන්‍ය කියන අනේ කලකිරෙන්න එපා කලබල වෙන්න එපා කියලා. ඇත්තම මෙතනද කියනවා මේ සියලු සංස්කාරයන්ගේ අවබෝධයෙන් කලකිරෙන්නේ. ඇයි එතන සාමාන්‍යද දැන් අපි නව මහා විදර්ශනා ඥාන පොඩ්ඩක් කතා කරොත් එතන එහෙමයි මම හිතන්නේ ටිකක් වෙලාව ඒ සඳහා අපිට ඉඩ දෙන එකක් නැහැ අපේ හැමෝලනේ. ඒක මතු දවසකට සාකච්ඡාවට. ඇත්තම අපිට දැන් මෙහෙමයි. සානස අපිට කෙටි පිළිතුරක් දෙනවා නම් එහෙනම් දැන් ඇත්තටම දැන් සාමාන්‍ය යමකට තියෙන අපිට දැන් මෙතන බැඳීම ගලවන්න අවශ්‍ය වෙන්නේ. එහෙමයි. එහෙමනම් මේ බැඳීම ගලවන්න නම් සාමාන්‍ය අපි දැන් හිතමු දැන් ස්වාමීන් වහන්සේ මට පැහැදිලා ඉන්න මම ස්වාමීන් වහන්සේට පැහැදිලා ඉන්නවා. එහෙමයි. එතකොට දැන් මේක හැබැයි මේකට මම කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ යම් කිසි දවසක දැන් අපි දෙන්නාගේ තියෙන දෙන්නාට වෙන මහන්සියට තියෙන හිත හිතවත් සංගය මිත්‍රත්වයේ උඩ අපි තව තවත් බොහොම ධර්මමේ බැඳීමක් අපිට තියෙනවා. එහෙමයි. එතකොට යම් කිසි දවසක මම ස්වාමීන් වහන්සේට වංචනික දෙයක් කරනවා. එතකොට අර පැහැදීම ටික නැති වෙනවා. නැති වෙලා යනවා. ඒ වගේ වංචනික දේ සම්බන්ධයෙන් අපේ හාමුදුරුවෝ මා කරේ කලකිරෙනවා. කලකිරෙනවා. එහෙම. ඉතින් කලකිරෙනට පස්සේ ඉතින් ඒ පැහැදීම නැති වෙනවා. එතකොට සාමක අන්න එතකොට අර බැඳීම අයින් කරගන්න අර එතන මං කියේ වෙනත් දෙයක් අපිට ඒ ඔස්සේ පුළුවන් මේ පංචස්කන්ධය තේරුම් ගන්න. තේරුම් ගන්න. එතකොට දැන් සානපද මේ පංච උපාදානස්කන්ධයේ තියෙන බැඳීම අපි කොච්චර පින්කම් කරගෙන ගියත් කටින් පින්කම් කළත් විශාල පින්කම් ඒවා කෙරෙන්න ඕන. නමුත් මම මේ කියන්නේ මේ කොච්චර කරගෙන ගියත් අනිවාර්යෙන් මේකෙන් නිදහස් වෙන්න නම් මේ නිබ්බිදානුපස්සනාව මේ නැවත නැවත නැවත මේ කලකිරීම අත්‍යවශ්‍යයි. ආ දැන් මං කලකිරුණා කියලා මේ චුට්ටක් කලකිරලා හරියන්නේ නැහැ. අන්තු සංඥා මේ දස සංඥාම එහෙමයි. දැන් බොහෝ දෙනා ආ දැන් මම අන්ති සංඥාව කාලයක් ඇදුවා දැන් මම ඒක කරන්න. එහෙම නෙමෙයි මේක නිවන දක්. ඒක නේ අනුපස්සනා කියන්නේ. එහෙමයි. ඒකෝර මේ සත්‍යානුපස්සනාවෙන් සාද මේක නවත්තන්න බෑ නේද? කාලයක් කළා කියලා නවත්තන්න බෑ. නවත්තන්න කාලයක් කළත් වැඩි හරි ගිහිල්ලා නැති හින්දා තමයි තාම මාර්ගඵල ලැබෙන්නේ. නැවත එහෙනම් කරන්න ඕනේ. එහෙමයි. එහෙමයි. එතකොට සාන්නස් දැන් අර මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය හොඳටම දැනගෙන අයියෝ මේක මෙහෙම එකක් කියලා ඉතින් කලකිරීම ඇති වුනේ නැත්නම් කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ. එහෙම. ඒයි කලකිරීමක් නැතුව මේක අල්ලගෙන ඉන්නකොට මේක මේක ගැන අවබෝධයෙන්ම ඒ කලකිරීම නිබ්බිදාව ඒක නිබ්බිදාන පස්සනාවක් කියලා කියන්නේ. එහෙමයි. නිබ්බිදාව කියන්නේ අත්‍තරම කලකිරීම. බුදුරජාණන් වහන්සේ නිතරම අපට අවවාද කරනවා නේද අපි අහන්නේ. නිබ්බිදා බහුලෝ භව. නිතරම කලකිරීම බහුලව වාසය කරනවා. ඔව් අත්‍තරම තමයි නිබ්බිදාව පුරුදු කිරීම තුළ අර නන්දිය කියන්නේ ආශාවෙන් බැඳෙන ගතිය සම්පූර්ණ නැතිලා යනවා. එහෙමයි. නන්දිරාමයේ කියලා කියන්නේ ආශාවෙන් සමහර තෘෂ්ණා තියෙනනේ බොහොම ප්‍රීතියෙන් වැළඳගන්න ඒවා. එහෙමයි. ඒක ප්‍රීතියෙන් වැළඳගන්න තෘෂ්ණාව ඒකාන්තයෙන්ම නැතින මෙන්න මේ නිබ්බිදාව දී වෙනකොට. එහෙමයි. එහෙමනම් නිබ්බිදාව කියන්නේ අර අරමුණු වල සතුටු වෙන ස්වභාවය නැති කරගන්න පුළුවන් අරමුණෙහි අනිත්‍ය දකිනකොට. එතකොට මේ සතුට වෙනුවට ඇති වෙන්නේ මෙවන් අනිත්‍ය වූ අරමුණක් සම්බන්ධයෙන් මට ඇති වුණ හැඟීම නිට්ටයයි සුඛයි ආත්මයි කියන හැඟීම මං කොච්චර වැරදිද මං ඒ තුල කොච්චරනම් මේ දීර්ඝ සංසාර ගමනේ පීඩාවටපත් වෙලා ඉන්නවද මෙච්චර ධර්මයේ ප්‍රතිලාභයක් ලැබිලා තියෙද්දි මම ගිහිල්ලා තියෙන නොමග නේද කියලා තමන්ටම තමන් ගැන ලැජ්ජාවක් අපහසුාවක් කලකිරීමක් ඇති වෙනවා. ඒ තුල අර කියන සංස්කාරයන් සම්බන්ධයෙන් ඇති වෙන උපාදානයක් තියෙනවා නම් අපි හැමෝම මතක් කරගන්න විදිහ නන්දි රාගයක් තියෙනවා නම් ඒ දේ දුරු කරගන්න හැකියාව තියෙනවා. එතකොට අන්න එහිම දුරු කර ගැනීම තුළ අපට හැකියාව තියෙනවා මේ සියලු සංස්කාරයන් අතහරින්න. සංස්කාරයන්ට තියෙන බැඳීම අතහරින්න. සියලු සංස්කාරයන් අතහරින්න ජීවත් වෙලා ඉන්නකම් අපිට බෑ මේ සංසාරේ ජීවත් වෙනකොට අපිට ඇස් තියෙනවා නම් රූප රූප පේනවා කන් තියෙනවා නම් ශබ්ද ඇහෙනවා ඒ තුල හේතුන් නිසා ඒ සකස් වීම සිද්ධ වෙන බව ඇත්තයි හැබැයි ඒ තුල අපේ හිතේ සංහා උපාදාන ඇති කරගන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා ඒ සඳහා සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දැකීම වැදගත් වෙනවා ඒ අනිත්‍ය දකින්න තරමට ඒ තමන් මෙතෙක් කල් කරගෙන ආපු මේ ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂකර ක්‍රියාදාමයේ පිළිබඳව පිළිකුලක් ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ තුල අන්න ඒ සියලු උපාදානයන් අතහරින්නට එයාට හැකියාව ලැබෙනවා. අවබෝධයෙන් කලකිරෙන කෙනා නිබ්බිදා කියලා කියනවා. එතකොට ඒ තැනත්තා මේ අනිත්‍ය දකිනකොට අවබෝධයෙන් ඒ සියල්ලේ කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරිච්ච කෙනා නිබ්බිදා විරාජ්‍යති කියපු විදිහට නොයැලෙනවා විරාග විමුක්තිය. නොයැලුනේ කෙනා පංචස්ත පංච උපාදානස්කන්ධයෙන්ම නිදහස් වෙනවා. අන්න එහෙම නිදහස් වෙච්ච දවසට තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපට નિયમિત කාල වේලාව අවසන් වුණා. ඉතින් අපි ගොඩක් හරවත් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නට ඉඩ අවකාශ සලසා ගත්තා කියලා කල්පනා කරනවා. අපේ හාමුදුරුවෝ එක්තරා විදිහක ධර්ම උල්පතක්. ඒ උල්පත සාමාන්‍ය ලිංගවල වතුර ගන්නකොට තමයි වතුර වැඩි වැඩියෙන් උනන්නේ. ඉතින් මම මේ පොල් කට්ටෙන් බාල්දියෙන් චුට්ට චුට්ට වතුර ගන්නවා. ඉතින් වතුර ගන්නකොට උල්පතක් උනාගෙන ආවා. නව මහා විදර්ශනා ඥාන පිළිබඳව, සප්ත විසුද්ධීන් පිළිබඳව උල්පතක් උනාගෙන එනකොට මම පොඩ්ඩක් මේ උල්පත නැවැත්තුවා. මොකද ඒ උල්පතෙන් ලබන සතියේ ඊළඟ සතිවල අපිට අපේ දහම් පවස නිවා ගන්න අවශ්‍ය නිසා. ඉතින් අද අපි බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා. අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ බොහොම ශාසනික සේවාවන් සිදු කරමින් කටයුතු කරන ගමනේ මේ කටයුතු සඳහා මේ ඔබ අප කෙරෙහි කරුණාවෙන් මේ ධර්ම සාකච්ඡාව සුපෝෂණය කරන්න වැඩම කළ කල්යාණ මිත්‍ර මිරහවත් පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේට බොහෝම හෘදයාංගමව ආශිර්වාද කරන නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා උන්වහන්සේ සිදු කරන සියලු ශාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි සිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා අපි හඳුරන්නේ මේ උදාාරතර කුසල ශක්තිය ඔබ අප හැම දෙනාගේම මෙලොව ජීවිත සුවපත් කරගෙන පරලොව ජීවිත සුවපත් කරගෙන දෙලොව ජයගෙන උතුම් නිවනින් සනසිලු දාක්ක ගැනීමට හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් නැවත ලබන සඳුදා මෙවන් වූම ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාවකින් මුණ ගැසීමේ බලාපොරොත්තු වෙමින් අදට අපි සමු ගන්නවා ඔබට සර්වන් සත්‍ය ධම්මානුපස්සනා එන්නේ ධර්මය දකින්න අවබෝධ කර